ධර්මදේශනා පවත්වන අද දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල් කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ নমස්කාර පූර්වකව ඊතා ගෞරවයෙන් අපි පිළිගන්නවා සාදු සාදු පින්වත්නි අද බෞද්ධයා ගුවන්විදුලි ධර්මදේශනාව සඳහා සම්පූර්ණ දායකත්වයක් ලබමින් අද දායකත්වයේ ලබා තිබෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ තෙවන හා අවසන් වසරේ සිසුවියන් හා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කලමනාකරණ පීඨයේ තෙවන වසරේ සිසුවියන්.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 පින්වත්නි මෙන්න මේ වටිනාම මනුස්ස ජීවිතේ උරුම වුණු අපට මනුස්ස ලෝකයට ඊ타ත්ම කිටි කාලයකට ආපු අපට තියෙන වටිනාම දේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත දේශනා කරන්නට යෙදුනා ලොකු පණිවිඩයක්. පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ ඒ පණිවුඩය තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ manuss ලෝකේ ආපු පින්වත් උදවියගෙනුත් ඊ타ත්ම සුළු පිරිසකටයි මේක තේරුම් ගන්න ටිකක් අපහසුයි හැබැයි අපහසුකම තියෙන්නේ මට හිතෙන විදිහට ඒ කෙරෙහි උනන්දුවක් නැතිකම තමයි. ඒ නිසා පින්වත්නි කල්පනා කරන්න මනුස්සයොන්ට විතරමයි හැබැයි කරන්න පුළුවන් විශේෂ දෙයක් තියෙනවා. ඉගෙන ගන්න දේවල් මනුස්සයන්ට විතරක් පොදු දෙයක් නෙමෙයි. රැකී ආරක්ෂා මනුස්සයන්ට පොදු දෙයක් විතරක් පොදු දෙයක් නෙමෙයි. ආවාහ විවාහ මනුස්සයන්ට පමණක් පොදු දෙයක් නෙමෙයි. මනුස්සයන්ට විතරක් පොදු දෙයක් තියෙන කුමක්ද? මේ නුවණ දියුණු කරන්න පුළුවන්කම තියෙන්නේ මනුස්සයන්ට විතරයි. හැබැයි ඔබ සමත් වෙන්නේ ඉගෙනගෙන මොන හෝ ලොකු ලොකු උපාධියක් ගන්න එකත් හොඳයි සම්මත ලෝකේ. හැබැයි කය බිඳී මැරෙනකොට ඒකත් එහෙම අභාවයටමයි යන්නේ. අපිට ඊටත් එහා ගිහිල්ලා ඒකත් එහෙම තියෙද්දි ඊටත් එහා ගිහිල්ලා නුවණම දිනු කරගන්න පුළුවන් කමක් ලැබුණොත් පුදුමාකාර වාසනාවක් පින්වන්නේ මේ මනුස්ස ජීවිතය තුල විතරමයි ඒ කල හැක්කේ හැබැයි එහෙත් කරන්න පුළුවන් එකම එක අවස්ථාවක් මෙච්චරයි මෙච්චරයි බුදුරජාන් වහන්සේම දේශනා කරන මහණ එකම අවස්ථාවයි තියෙන්නේ මක් නිසාද ඇයි පින්නන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වෙලා ඉන්න කාලෙනේ. උන්වහන්සේ <clears throat> යථාර්ථය අවබෝධ කරගත්තනේ. උන්වහන්සේ යථාර්ථය අවබෝධ කරගත්ත ලෝකයේ ස්වභාවය, ලෝකයේ ඇත්ත తত্ত্বය, ඒ ලෝකයේ ඇතිතතු අවබෝධ කරගත්ත උත්මයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච කාලෙක මනුස්ස ලෝකයක නුවණ දියුණු කරන්න පුළුවන් විදියක උපදිනවා කියන එක පුදුම වාසනාවක් වෙන්නත්. හැබැයි අපිට තවම එහෙම පණිවිඩයක්වත් ආවේ නම් නැහැ. අපට ආ පණිවිඩය තමයි කුමක්ද? ඉක්මන් කර කර ඉගෙන ගන්න ඕන රැකරක්ෂාවක් ගන්න ඕන ඒ කටයුතු පැත්ත තමයි. මේ දැන් අපේ සාමාන්‍යයෙන් ආවුස අවුරුදු කීයක් විතර වෙයිද? උපරිම වුණොත් ඔයත්තන්ට ඉන්න පුළුවන් වෙයි. 70ක් විතරනේ. මේ ඉන්න ඇයට 70ක් විතර වෙයි. ඊට එහා ගිහිපුවා ටිකක් ඉඳී. ඉතින් ඕන්න ඔය ආවුස කාලයට තමයි අපි දැන් මේ රජ වෙන්න හදන්නේ. එතෙන්දී ඕකෙත් පින්න දැන් අනේක විද ලෙඩ රෝග දැන් තියෙන්නේ. එහෙම වුණොත් ඒ කාලයත් අහිමි වෙනවා. ඒ නිසා පුළුවන් නම් මේ එක භවයක් ඕගොල්ලෝ මනුස්ස ජීවිතය රකින්නකෝ. මේ භවයේ විතරක් උත්සාහ දරන්නකෝ බුදුදහමට අනුව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට ගරු කරලා බුද්ධ වචන ස්ටඩි කරගන්න. එහෙම කළොත් ඒක අධ්‍යයනය කරගත්තොත් නුවණ දියුණු වෙනවා. නුවණ දියුණු වුණොත් අන්න බලන්නකෝ. එතකොට අපිට මේ අනේක විද දුක්කටමපත් වෙලා යන දුකටම අපි අකමැති කී කියා නුවණේ තරමේ හැටි බලනවා නම් දුකම අකමැති කර කර දුකටම කැමති වෙනවා. පුදුම වැඩිනේ. මේ දුකයි කිය කියාම ඉල්ලන්නේ කොහොමද? දුකමනේ. ඉතින් තාම මොකක්ද දැන් ගින්නක් තිබ්බොත් පළඟැටියෙක් ඇවිල්ලා පනිනවා ගින්නට. පයින්නකොට කුමක්ද වෙන්නේ පළඟැටිය? පිච්චෙනවා. පිච්චෙනවනේ. නමුත් පළඟැටියට තේරෙනවද පළඟැටිය පිච්චෙයි කියලා? නැහැ. ඊට වඩා පොඩි නුවණක් තියෙන අපිට තේරෙනව මොකද්ද? මේකට පැන්නොත් නම් පිච්චෙනවා කියලා. නමුත් අපි පනින්නේ පළඟැටිය නම් පැනලා පිච්චෙනවා. නමුත් පින්වන්නේ ඒ වගේම පළඟැටිය එහෙම දෙයක් කරනවා. දැන් අපිත් කුමක්ද කරන්නේ? දුකයි කිය කියා දුකම ඉල්ලනවා. කුමකින්ද දුක එන්නේ දුක එන දෙයටම තමයි අපි ඇලුම් කරන්නේ. බලනෝ පුදුම පුදුම වැඩේ කියනේනේ. මේ සිම්පල් දෙයක් අත හිතන්න තරම්වත් නුවණ මේ අනිත් පැත්තට හිතන්න ඉඩ දෙන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි ඔබට දුකෙන් අත් මිදින්න කැමති නම් කරන සරල දෙයක් කියලා තියෙනවා. දුකින් අත් මිදෙන්න කැමතිද මේ පින්වත් අය? කැමති නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැමති දේවල් අතහරින්න. සරලයිනේ. වචනත් කීපයයි. ලේසි. දුකට අකමැති නම් ඔබ කැමති දේ අතහරින්න. දැන් ඔබ කැමති දේවල් තියෙනවද ජීවිතේ? කතා කරන්න. තියෙනවද? තියෙනවා. ආන්නේ කැමති දේ අතහරින්න. කැමති දේ අතහරින විටම ඔබට ළඟා වෙන්නේ කුමක්ද? කුමක්ද? සැප. එහෙනම් දැන් අපිට දුක ඇවිත් තියෙන කුමකින්ද? කැමති දෙයිනුයි දුක ආවේ කැමති දෙයින් නික්මුණා නම් දුකෙන් නික්මුණා. දැන් ඔබ ඇත්තටම කැමැත්තක් තියෙනවද එහෙම දෙයක් හිතන්නවත් හිතින්? අයියෝ අර පළඟැටි අයිටම් එක නිසා ඒ ස්වභාවයෙන් දැන් ඕගොල්ලෝ මොකද හිතන්නේ? මට ඒ දේ නැත්නම් තමයි කුමක්ද? දුක එන්නේ. නේ ඕගොල්ලෝ හිතන්නේ එයා නැත්නම් මට දුකයි. එයා ලැබුණොත් නම් මට දුක එනවද නැද්ද? නෑ කියලා හිතන්නේ. මේ හිතපු අම්මලා ඉන්නෝනේ අතීතේ එහෙමනේ. දැනට හිතන හිතන අයත් ඉන්නවනේ. සියල්ල පළඟැටි වගේ තමයි. දැන් පිච්චෙද්දි පිච්චෙද්දි මේ මේ වර්තමානයේ තුලත් ඇවිල්ලා ගන්නාලාදී. ගිනි ගන්නවා. වර්තමානයේ තුලත් සෝසුම හෙලනවා, ගිනි ගන්නවා, පිච්චෙනවා. පිච්චෙති පිච්චෙති හිතන්නේ මොකද්ද? එයා නැත්නම් තමයි මම පිච්චෙන්නේ. හිමි වුණොත් නම් මට පිච්චෙන්නේ මම පිච්චෙන්නේ දෙයියනේ ලැබෙන්න කලිනුත් පිච්චෙනවා. ලැබුණන් කෙලෙස වෙයිද? හිතන්න මොකද්ද නැත්තේ? අනේ නූන නෑනේ. ඊට පෙර ඕක මුණ ගැහෙන්න කලින් කොහොමද හිටියේ බලන්නකෝ. බලන්නකෝ කුරුල්ලෙක් වගේ හිටියේ නේනේ. නිදාස ආරේ යන මේ යන හොඳට කනවා නිදියන්න පුළුවන් නේ. හුන් දැම්මකෝ. නිදා ගන්නත් බෑ කන්න බොන්නත් බෑ ගමනක් යන්නත් බෑනේ. පුදුම වැඩක් නේ. අන්න බලන්නකෝ. ඔබට පුළුවන් නම් දුකෙන් අත් මිදෙන්න කැමති නම් පින්වත්නි කැමති දෙයින් අත් මිදෙන්න. එහෙනම් ඔබ මෙතෙක් කාලයක් තිස්සේ දෙයියනේ කැමති කිය කී අරගෙන තියෙන්නේ මොකක්ද? දුකනේ. දැන් ඔබ වැඩියෙන් ඇලුම් කරන්නේ සැපටද දුකටද? සැපටද දුකටද? ඔබ ආස කුමකටද? නෑ නෑ නෑ. සැප කියන එක හිතාගෙන අල්ලගන්නේ දුක. ඇල්ලුවම පස්සේ දුක එනකොට කියන දුකයි කියලා. දෙයනේ පැන පැන ඉල්ලන්නෙම ඉල්ලන්නෙම දුක ලැබුණට පස්සේ කියනවා දුකයි කියලා. දැන් එතන තියෙන බුද්ධිමත් භාවයක්ද? ඒ මොකද තියෙන්නේ? ඒ හිතා ගන්න බෑනේ. මොන වගේ මනුස්ස ස්වභාවය හරි පුදුම වෙනවා එතකොටනේ. ඔන්න බලන්න. දැන් ඔතනද ඉන්නේ? එහෙමද වෙන්නේ? එහෙමනම් බලන්න පින්වත්නි ඔබට ඔන්නතනින් අත් මිදෙන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් එතනින් අත් මිදෙනුවට පස්සේ හැබැයි එතනින් අත් මිදෙනවා කියනකොට මේ ළඟින් හිතන්න එපා. ධර්මයේ තියෙන නුවණ තියන අයට නිකන් වෙන වෙන දේවල් කරගන්න පුළුවන් අනිත් අයට. බුද්ධිමත් කෙනා තමයි මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අවබෝධ කරගන්නේ. පින්න දැන් ඔබට සමහර විටක යම් දෙයක් බලාපොරොත්තුෙන් ඒකට ඇලුම් කරමින් ඉඳවා. ඒ ඇලුම් කරමින් ඉන්නකොට බලාපොරොත්තුෙන් ඉන්න දේ නොලැබුණොත් දුකයි කියලා ඔබ හිතනවනේ. ඔය දුක තියෙන දෙයියනේ මේ ජීවිතේ ඔන්නේ අවුරුදු කීපය විතරයි. බලන්නකෝ. හැබැයි ඔය දුක තියෙන්නේ මේ ජීවිතේ ওই ටික විතරයි. ඕක අවබෝධ කරගත්තොත් මෙතනින් මතුවටම ඔය දුකෙන් නිදහස් වෙනව ඕගොල්ලෝ. මතුවටම නිදහස් වෙනවා. ඔබ අදත් ට්‍රේනින් කරන්නේ පැට්‍රිස් කරන්නේ ඒ දුකම කැමති වෙලා දුකම ඉල්ලනවා නම් මතුවට ලැබෙන්නේත් ඕකමයි. මතුවට ලැබෙන්නේත් ඕකමයි. එතකොට දුක එනකොට පුංචි සම්පින් එකක් දීලා අර පූජා මේව කරව මේව කරයි කියලා ඒක කැන්සල් කරගන්න විදිහක් කමක් විශේෂ ඕඩර් ගස්ස ගන්න බෑ එහෙම. අවලම් කරන්න බෑ ඒවා. ඇයි? කරන ක්‍රියාවට විපාක කර්මයක් එනවා. අන්න බලන්නකෝ. ඉතින් ඒ නිසා පින්වත්නි කල්පනා කරගන්න බුද්ධිමත් වෙන්න. බුද්ධිමත් වුණොත් මේ ශාසනයේ ප්‍රයෝජනයක් ගත්තොත් මේ පුංචි ආයුසක් තියෙන කාලේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් ආවුස අවුරුදු 80000යි. ලෙඩ රෝග 6යි. දැන් ආවුස අවුරුදු 100ක් කියලා හිතාගන්නකෝ 100යි. ලෙඩ රෝග දහස් ගාණක්. බලන්නකෝ. එතකොට මේ 100 කියන්නේ ඊටාම වේගයෙන් ගෙවිලා යනවා. වේගෙන් ගෙවිලා යනවා. අද ගෙවෙනවා කියන්නේ තව දවසක් ඉවර වුණාම මරුවට ලම් වුණා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ පුංචි කාලය තුලවත් හිත පවත්ව ගන්න සමත් වුණොත් ධර්මයට අදාළව. හැබැයි ඔබට ප්‍රශ්නයක් තියෙනවා මේ ධර්මය මොකද්ද කියලා දන්නේ දන්නවද? දන්නෙත් නැහැ. හැබැයි දැන් මේ ඉන්න ගොඩක් අය ඇහුවොත් ඕගොල්ලෝ නම් බෞද්ධ නේ? නේද? ඔව් උපතින් උපතින් බෞද්ධ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ගිහින් තියෙද කියලා තමයි අධ්‍යයනය කරන්න ඕනේ අතුලට. ඇයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළුණේ ඇයිද කියලා දන්නවද? පහළුණේ ඇයි? සත්වය සසර දුකෙන් එතර කරන්න. සස ඇත්ත කතා කරන සසර දුකෙන් එතර කරන්නද සසර දුකේ දික් කරන්නද මොනවටද? සංසාර දුකෙන් ඇත්තට මේකේ ඒකටද පහළ වුණේ? ඒ සංසාර දුකෙන් දැන් බුදුරජාණන් පළමු 69ට දේශනා කරෙත් කොහොමද මහණෙනි එක මග දෙන්නෙක් යන්න එපා මේ පණිවිඩය ඉක්මන් කර කර ඉක්මන් කර කර ජනතාවට දෙන්න බුද්ධිමත් කෙනා ග්‍රහණය කර ගනි. ඒ කුමක්ද මේ පණිවිඩය තුල අන්තර්ගත වෙලා තිබුණේ? සැප සම්පත් බහුල ලෝකයක් පතන්නද? එහෙමද? එහෙම දෙයක්ද? දිව්‍ය ලෝකට යන්න પાස්පෝර්ට් එකක් හදාගන්නද? එහෙමද? ඒ? එහෙමද? නැහැනේ. බුදුරජාණන් වහන්සේගේ පණිවුඩය තිබුණේ පින්වත්නි මේ ජාතිය ස්වභාව කොට ඉන්න සත්වයෝ ජරාව ස්වභාව කොට ඉන්න සත්වයෝ මරණය ස්වභාව කොට ඉන්න සත්වයෝ මේ ජාති දුකෙන් ජරා දුකෙන් ව්‍යාධි දුකෙන් මරණ දුකෙන් සදහටම අත් මුදවන්න. එන උන්වහන්සේගේ පණිවිඩයේ තිබුණේ පින්වත්නි කුමක්ද? නැවත නූපදින ධර්මයක් දේශනා කරන නැවත නූපදීම පිණිසම උපදින්නේ නැති වෙන්න එන නැවත නූපදවන්නම තමයි උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළේ. දැන් එතකොට ඔබ කැමතිද නැවත නූපදින්න? කියන්නකෝ කැමතිද කැමතිද? ඈ? ඇත්තටම නැවත ඊළඟ භවයක නූපදින කැමතිද? ආන්න අරම ඒ කට්ටිය කියනවා කැමති නැහැ කියලාත් කැමතියි කියලාත් කියනවා. ඉතින් හැබැයි නැවත නූපදිනකොට දූ දරුවොත් නැහැ ඊට කටුන් ලැබෙන්නේ නැහැ ඒ මොකුත් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැද්ද? ඈ? පින්වත්නි නැවත නූපදින තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. එතකොට දැන් ඔන්න ඕගොල්ලෝ කැමති නැවත නූපදින්න. කැමති වුණා කියලා දෙයක් ලැබෙනවද? නැහැ. ඒකට යන්න මාර්ගයක් තියෙනනේ. මාර්ගයක් තියෙනනේ. ඒ මාර්ගය ඔස්සේ ගියොත් තමයි ලැබෙන්නේ. දැන් එතකොට ආපස්සට ඔබට නුවණ තියෙනවා නම්, ඔළුව තියෙනවා නම්, ඔළුව තුල විමසන්න පුළුවන් මොලේකුත් තියෙනවා, ඔය ආශ්‍රිත නුවණකුත් තියෙනවා. දැන් බලන්න විමසලා එහෙනම් බුද්ධ වචනය නැවත නූපදින්න. අසුරු සනයක් වදින මොහොතක්වත් නැවත ඉපදීම නම් මහණෙනි වර්ණනා නොකරමි. එහෙමනේ දේශනා කරන්නේ. පුංචි වෙලාවක්වත්. ඒ කියන්නේ ಜಾති දුකමයි. එතකොට එහෙම දේශනා කරන සුගත බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අපිට බලන්න දැන් අපි කුමක්ද බලන් දැන් කරන්නේ? දැන් එතකොට අපිත් නැවත නූපදීම පිණිසද අපි මේ ධමයක් දීනේ කරන්නේ. සත්‍ය ලෙසම ගත්තොත් ඔබ ඔබටම මේ ධර්මයේ ඕපනයිකයි පින්වත්නි. ඒ කියන්නේ තමන් තුලින් බලන්න ඕන. ඒ කියන්නේ තමාගේ මනස තුල මනෝභාවය තුල ගොඩනැගෙන ස්වභාවය වෙන කෙනෙකුට දැනගන්න බෑ. තමාමයි දැනගන්න ඕන. තමා තුලින්ම බලන්න. එතකොට ඇත්තටම ගත්තට පස්සේ ඔබ මේ ආගමික කටයුතු ඒවල් කරන්නේ මනුස්ස ජීවිතේ සරුසාර කරගන්නද? ඒ අදහසක් තියෙනවනේ. රැකීරක්ෂා ලබා ගන්නත් හිතාගෙනනේ. හොඳ ස්වාමි පුරුෂයෙක් බිරිඳක් ලැබෙන්න කියලා හිතාගෙන යනවනේ. මේ කියනප කට්ටිය යනවා මම අහලා තියෙනවා. ඊට පස්සේ නේ වෙළඳ ව්‍යාපාර ටික හරියන්නේ කියලාත් හිතනවනේ. නේ? කතා කරන්න. ඔව්ද නැද්ද? ඔව් එහෙම හිතනවා. එතකොට ඒ වගේම තව අහිංසක ප්‍රාර්ථනාවක් තියෙනවනේ දිව්‍ය ලෝකෙ යන්නේ නැත්තම් මෙතනින් කය බින්දුනට පස්සේ දිව්‍ය ලෝකෙටවත් යන්නේ නැත්තම් නැද්ද එහෙම අදහස්? කතා කරන්නටක් ගාලා. තියෙනවනේ? තියෙනවා. අන්න බලන්න දැන් මේගොල්ලෝ නැවත නූපදින්නම කැමතිලු. නමුත් යටි අරමුණලා තියෙන අරක. එහෙනම් ඔබ මතක තියාගන්න පින්වත්නි. ඔබ තාම බුද්ධ වචනේ ඇවිල්ලා නෑ. නෑ ඔබට දිව්‍ය ලෝකයේ තුල යන්න අදහසක් තියෙනවනම් ඔබට බුදුරජාන් වහන්සේ නමක් අවශ්‍යතාවයක් නෑ මක් නිසාද දෙයියේ නේදා බෝසතාණන් වහන්සේ මාර්ගය සොයාගන්න කියලා කියන්නේ පළමුවෙන් කවුරු කවුරු ළඟටද ආලාර කාලාමලුද්ද කරාමල ළඟට ගියානේ. ඒ යනකොටත් ඒගොල්ලෝ දිව්‍ය ලෝකේ යන්න ධම දන්නේ නැද්ද? ඒගොල්ලෝ බ්‍රහ්ම ලෝකවල යන්නත් ඒවටත් ධම ඒගොල්ලෝ පුරුදු කර කර හිටියේ. ඒකත් දන්නවා. හෘදීන් යන්නත් දන්නවා. නමුත් සම්බුද්ධත්වයේ බවට පත් නොවුණු බෝසතාණන් වහන්සේත් ඒ වෙලාවේ කුමක්ද කිව්වේ? මම සොයන ධම නම් ඕක නෙමෙයි. ඒතකොට දැන් අපිට ලැබිලා තියෙන්නේ බුද්ධ වචනේද? ආන්න බලන්නකෝ. දැන් බලන අපිට ලැබිලා තියෙන බුද්ධ වචනේද බලන්න. ඔබ සාමාන්‍යයෙන් පින්වත්නි දැන් ඔබට සාමාන්‍යයෙන් සීලයක් රකින්නවා කියන්නේ දැන් ඔන්න ඔබ බොරුවක් දැන් බොරුවක් කියන්නේ එතුණ කියන්නේ මම මොන වර්ගයක් අහනකොට කියන මේ කාගේ හරි කෙනෙකුට ඇයි මොකරේ අහනකොට ඕගොල්ලෝ බොරුවක් කියන්නේ ඒ දෙනවා. දැන් ඕගොල්ලෝ බොරුවක් කියන්නේ නැහැ. ඇහැව්වොත් ඇයි නොකියන්නේ කියලා. ඇයි බොරුවක් නොකියන්නේ? ඇයි හොරකමක් නොකරන්නේ? ඇයි ප්‍රාණඝාතය නොකරන්නේ? ඇයි? ඒ නොකරන්නේ පව් සිද්ධ වෙන නිසා පව්වට කෙරුවොත් කියන්න පහලට වැටෙනවා නේද? ඒක නිසා නේද? ඔව්. එතකොට පින්වත්නි එහෙමනම් දැන් ඔබ එවැනි සීල් දැන් ඔබ සීල් රකින්නවා. සීල රකින්නේ පව් කරුවොත් පහලට වැටෙනවා. අපෝ ඒක නම් කැමති නෑ. එහෙනම් ඒකට අනුරූපව අනුලෝම සමානුපාතික තියෙන අනිත් පැත්ත මොකක්ද එහෙනම්? මේ දිවි ලෝකෙට පැන ගන්න නැත්නම් කියන හිතත් යටිහිතේ තියෙනවා. එහෙනම් දැන් කල්පනා කරනවා දැන් පව් කරන්නේ නැහැ. පහලට වැටේ කියලා බයට නම් දැන් කවුරු පහලට වැටෙනවද දැන් ඔබ රකින්න හදන්නේ? කවුද? මම. ඒතර දෘෂ්ටියක් නෙමෙයි දැල්ලගෙන තියෙන්නේ. දෘෂ්ටිය. ඒතර සිල් රැකලද? නැහැ නේ. බුද්ධ කාලයට එහා තිබිච්ච සිල් තමයි පින්දිර කියලා තියෙන්නේ. හැබැයි ඒක නරකම නෙමෙයි. නමුත් ඔතනින් අපි අත්මිදලා උඩට එන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෘෂ්ටියකට නොපැමිණුණු සිල්වතෙක් වෙන්න ඕන. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දෘෂ්ටි දෘෂ්ටියකට නොපැමිණිච්ච දර්ශනයකින් යුක්ත වෙලා තියෙන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි ඔබට මේ ගමන තුල යන්න පුළුවන්කමක් තියෙන්නේ. එහෙනම් පින්වන් දැන් ඔබ කල්පනා කරන්න අපිට බුද්ධ වචනය ලැබිලද නැද්ද කියන එක. හැබැයි බුද්ධ වචනය තුල මේ ධර්මය තුල තියෙන පින්වන් ධර්මය ලැබෙනව නම් මෙතනම සැනසීමක් තියෙනවා. මෙතනම දුක් දුම්නස් මෙතනම අඩුවීමක් තියෙනවා. ඒ ක්‍රියාවක් තියෙනවා. අපිට එහෙම නැත්තම් තවම නොලබනවා කියලා කල්පනා කරලා ඉක්මන් කර කර ඒ ධහම සොයන්න. ඒ ධහම සොයාගත්තොත් අන්න ඔබට පිනන මෙතනම සැනසීම ලැබෙනකොට ඔබට ඉතින් පරලෝව ගැන කවර කවර කතාවක්ද? එහෙනම් දැන් ඔන්න කල්පනා කරන්න ධර්මය කියන්නේ ඒකයි. එහෙමනම් පිනනේ ඔබ අහලා තියෙනනේ ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේගොල්ලෝ මේ මනුස්ස ලෝකයාපු මේ මිනිස්සු බොහෝ දුරට ගහගෙන යනවා. දැන් ඔබ ගහගෙන යනවා. කොහොමවත් නතර වෙන්න බෑ. ඒ ගහගෙන යන විශාල සැඩපහරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට කියන ඕග කියලා. උන්වහන්සේ එවැනි ඒ ඕග හතරක් විස්තර කරා. මොනවද? කාම ඕග භවෝග, ditthiyෝග, අවිජ්ජෝග. ආන් ඕග කියන මෙන්න මේ සැඩපහරල් වලට අහුවෙලා ඔබ ගහගෙන යනවා. නැවත නතර වෙන්න නතර වෙන්න වෙලාවක් නැහැ. ඒ තරම් වේගය වැඩි. එතකොට පින්වන්ද එහෙනම් කාමෝග දැන් ඇත්තම ඔබ ගහගෙන යනවද ඔය එකකට? පින්වත්නි ඔබ කල්පනා කරොත් දැන් කාමය නැමැති සැඩ පහරට ඔබ ගහගෙන යනවද කියලා ඇහුවොත් ඔබ හිතේ නෑ කියලා. පින්වත්නි කාමය කියලා කියන්නේ ඇසට දකින රූප, ඇසෙන් දකින රූප, කනට ඇහෙන ශබ්ද, කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේන්න මේ කියන පංචකාමයන් පිළිබඳ මෙන්න මේ අරමුණු වල හිත දුවනවා. එහෙනම් මෙන්න මේ කාමයන්ට හිත නැඹුරු වෙලා තියෙනව නම් ආන්න ඔබ ගහගෙන යනවා කාමෝගේ ගහගෙන යනවා. එහෙම නැද්ද? එහෙම එහෙම තමයි. එහෙම තමයි. ඒකේ හැටි එහෙම තමයි ලස්සන රූපයක් දැක්කම ඕක පස්සේ හිත දුවනවා. ශබ්දයක් ඇහුනොත් එහෙමයි. ගන් සුවඳක් දැනුනොත් එහෙමයි. එහෙනම් ඔන්න පංචකාමයන්ට අහු වෙලා අපේ හිතේ පැත්තට නැඹුරු වෙලා ගහගෙන යනවා. හැබැයි එතකොට අන්න බලන්නකෝ පින්නොත් එහෙනම් කාම ඕගේ අහුවෙලා ගහගෙන යනවා. ඊළඟට භව ඕග කියලා කියන්නේ පින්වත්නි අර ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන මේ තුන් දෙනාගේ එකතුව නිසා යමක් දැක්කා. දැක්කා. හැබැයි අපිට නුවණ මදි වෙච්ච නිසා සිහිය ටිකක් මදි නිසා දැකපු දේ තියෙනවා කියලා හිතුණා. කින්ද තේරුම් දැකපු දේ තියෙනවා කියලා හිතුණා. ඇයි අරමුණයි ආයතනයයි ගැටුණා. ගැටෙනකොටම දෙයක් පෙනුණා. දැන් හිතෙනවා ඒ පෙනුණු දේ තියෙනව කියලා හිතාගෙන මනෝමය වශයෙන් දැන් ඒ දේ ආරම්භය තර්ක විතර්ක පහල කරනවා. දැන් කොතන හරි යද්දී කුමක් හෝ දැකපු රූපයක්වත් කල්පනා කරන්නකෝ. දැක්කා ඊට පස්සේ දැන් ඔබ ඔබේ රාජකාරියකට ගියා. ගියත් දැන් හිතෙනවර දැකපු දේ දැකපු කෙනා ඉන්නවම කියලා. ඉන්නවම කියලා හිතිලා අන්න දැන් කාම ඕගේ දැන්. කාම ඕගේට අහුණා. දැන් ඉන්නව කියලා හිතිලා දැන් ඒකම සිහි කරනවා. ඒකම සිහි කරනවා. එතකොට අන්න ඒක පිළිබඳ නැවත නැවත උපද්දවනවා. ඒ කියන්නේ අරමුණයි ආයතනයයි ගැටුණට පස්සේ යම් දෙයක් අපිට පෙනුන හෝ දැක්ක හෝ ඇහුණ හෝ එහෙම දෙයක් වෙනෝනේ. ඒ පෙනුණු දේ වර්තමානය තුල තියෙන කියන හිතක් එනවා. දැන් පින්වත්නි ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන මේ හේතු තුන ගැටීම නිසායි දෙයක් පෙනුනේ. ගැටුණු නිසායි පෙනුනේ ගැටුම නිරුද්ධ වෙනකොටම පෙනුණු දේ නිරුද්ධද තියෙනවද? නිරුද්ධමයි. චුට්ටක්වත් නැහැ නිරුද්ධමයි. නමුත් නිරුද්ධම කියලා දැනගන්න නම් දැකගන්න නම් නුවණ තියෙන්න ඕන සිහිය තියෙන්න ඕන. එහෙම නැති කෙනාට හිතෙනවා අර ගැටුණු එක තවම තියෙනවා කියලා කල්පනා කරනවා නැවත නැවත යාගේ හැඩරුව ස්වභාවය විවිධ විවිධ විදිහෙන් මෙනෙහි කරනවා. එතකොට ඇත්තටම මේ මෙනෙහි කරන්නේ යා ගැනද? දැන් එයාට මෙන් දැන් ඔබ දැක්කේ අපි හිතන්නකෝ ඕගොල්ලෝ යුනිවර්සිටියේදී දැක්කා. ගෙදර ගිහින් මෙනෙහි කරන්නේ. එන්නේ ඒ මෙනෙහි කරන්න යාමද? නෑ. කුමක්ද එහෙනම් මෙනෙහි වෙන්නේ නැද්ද? මෙනෙහි වෙනවා. ඒ මෙනෙහි වෙන්නේ කුමක්ද? දැන් එහෙනම් ඔන කල්පනා කරොත් දෙයනේ මෙනෙහි වෙනවනේ. දිගින් දිගටමනේ නිදා ගන්න බැරිලු කන්න බැරිලු මොකක්වත් කරන්න බැරිලු කොහොම මෙනෙහි වෙනවලු. ඉතින් ඒ යෙ මෙනෙහි වෙන්නේ මොකද්ද එතකොට? අන්න බලන්න බුද්ධිය දිනන කල්පනා කරා නම් අර හේතු ගැටුණු නිසා හටගත්තා. හැබැයි හටගත්තේ හේතු ගැටුණු නිසා හේතු නිරුද්ධ වෙනකොටම ඵලයද නිරුද්ධයි කියන හේතුඵල ධහම දැක්කේ නැති නිසා එයා කල්පනා කරනවා අර හටගත් ඵලය ආයතනයන්ගේ ගැටීමෙන් බාහිර ආයතනයයි ආධ්‍යාත්මික ආයතනයයි දෙක ස්පර්ශ වීමෙන් හටගත් ඵලය ස්පර්ශය නැති වෙනකොටම ඵලය නිරුද්ධයි කියලා දැන දැක ගන්න බැරි වුණු නිසා එයාට හිතෙනවා ඒ ඵලය තවම තියෙනවා තවම තියෙනවා කියලා. දැන් ඒ ඵලය ආරම්භය විතර්ක පහල කරනවා. ඒක සිහි කරනවා. ඒ සිහි කරන එකම තමයි පින්වත්නි භවය කියන්නේ. ඔන්න බලන්නකෝ. භවය උපද්ද උපද්ද වෙන. ඒ භවය කියලා ඔබ සිහි කරන්නේ මේ පුජ්‍යලය නෙවෙයි කුමක්ද? ආනර ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි ගැටෙනකොට හටගන්නව පංච උපාදානස්කන්ධයන්ගේ පහළවීම නිසායි අර පෙනීම ඇති උනේ. දැන් ඔබ සිහි කරන්නේ පංච උපාදානස්කන්ධයයි. ඒ වෙලාවේ විඳ විඳීමයි සිහි කරන්නේ. හඳුන ගැනීමයි සිහි කරන්නේ. දැන් අයිනක වෙලා ඉඳන් තල්ලු මර මර තල්ලු මර මර වමාර වමාර කනවා. අරකම වමාරන ගවය වමාර වමාර කනෝනේ. ඒ විදිහටම වමාර වමාර අර කනවා. වමාරන්න වමාරන්න භවයයි සකස් වෙන්නේ. ඒතර කුමක්ද මේ දැන් අපි නැවත නැවත මෙනෙහි කරන්නේ? ඒ මෙනෙහි කරන්නේ පින්වත්නි මෙනෙහි කරන ක්‍රියාව කියන්නේ භවයයි එහෙනම් අර මෙනෙහි කරන්නේ කුමක්ද පංච උපාදානස්කන්ධයයි අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා සපයිද දුකයිද දුක්ඛා කියලා. එහෙනම් අන්න දුකයි. එතකොට මෙනෙහි කරන්න කරන්න ඇත්තටම ඔබට ලැබුණේ දුකද සැපද? දැන් මේ මෙනෙහි කරන කරන මොහොත ලැබෙන්නේ සැපද දුකද? දුකයි. දුක කිය කිය දැනි දැනීම මොකද කරන්නේ? මෙනෙහි කරනවද අඩු කරනවද වැඩි කරනවද? මෙනෙහි කරනොත් පුදුම සිහින මාලිගානේ. දිගින් දිගට දිගින් දිගට මෙනෙහි කරනවා. එතකොට අන්න එහෙනම් භවය දිගින් දිගට හදන්න හදන්න දුකමයි එන්නේ. බලන්නකෝ දැන් එතකොට. ඕවට දැන් චේතනාව සම්බන්ධ වෙලා යෝ ක්‍රියාවන් වෙන්නේ ওই සියල්ලට විපාක කර්ම සකස් වෙනවා. දැන් ඔහොම හිතන මොහොතක ඔබේ ඔය කය බිඳුනොත් ඒ සිතට අදාළව තමයි ඊළඟ භවය උප්පත්තිය සකස් වෙන්නේ ඔන්න වැඩේ. දැන් ඒතෝ එහෙම සිතිවිල්ලක් තියෙන වෙලාවකදී ඔය කය බිඳුනොත් ගිහින් ඔබ උපදින්නේ දිව්‍ය ලෝකේ නේද? ඈ? නැහැ දැන් පෙරේත ගතිනේ ට්‍රේනින් කරේ. ඇයි දැන් අර හේකට ඇලිලානේ? ඇලිලා ඉන්නකොට පෙරේත දිව්‍ය ලෝකේ යන්න පුළුවන්ද? නෑ වැටෙන්නේ ටෝස් ගාලා කොහටද? කොහටද වැටෙන්නේ? සතර අපායටමයි. සතර අපායටමයි වැටෙන්නේ. කිසිම අතුරු සිදුරක් නැහැ වැටෙන පහළටමයි. ඇයි ඒ නිමේෂයේ විඥාන ශක්තිය තුල මනෝභාවය තුල තියෙන්නේ තණ්හාව ස්පර්ශ කරපු දෙයක්. තණ්හාවෙන්මයි. එතකොට ඒක නිසා යන්න බෑ උඩට තණ්හාව කියන්නේ බැඳිලා තියෙන දෙයක්. බැඳුණු කෙනාට නිදහස් වෙන්න බෑ. ඒ නිසා පහළට වැටෙනවා. එතකොට අන්න බලන්න එහෙනම් කා මේ අපි කාම ඕගයට අහුවෙලා ගහගෙන යනවා. ඊට පස්සේ භවෝගයටත් අහු වෙලා ගහගෙන යනවා. අනේ දැන් උතනින් ගැලවෙන්න පුළුවන්ද ඔබට? පුළුවන්ද? අමාරුයි නේ. හැබැයි ඒවල පුංචි නුවණ කර තියෙන මෙහෙම දෙයක්වත් කල්පනා දෙයනේ හෙට මට හමු නම් පස්සේ හෙට මම කතා කරනවා තිය. පොඩක් අඩුවෙන් ෂේප් එකක් අත්දාගන්න. හෙට හමු නම් හෙට කතා කරනවා. අද මම දැන් මේ දැන් මම මේ තනියෙන් කතා කරන්නේ මොකක්ද? තනියෙන් සිහි කරන්නේ මොකක්ද? මේ කරන්නේ මමම උපද්දව ගත්ත මගේම පංච උපාදානස්කන්ධයත් එක මමම මේ කතා කරනවනේ. ඔකට කියන අඩු බුද්ධිය මෝඩ චූන් කියලා. බුද්ධිය අඩු නම් පස්සේ ඔහි නැවත නැවත ඒකම මෙනෙහි කරන බලන පුදුම වැඩන්නේ. ඉතින් ඔබට හොඳට හිත රැකගන්න පුළුවන් පුංචි වෙලාවකට හරිවත් පින්නවන්ද මෙන්න මෙහෙම දෙයක් කරගන්න පුළුවන් නම් කුමක්ද? අයියෝ මම මගේම පංච උපාදානස්කන්ධෙන්නේ දැන් මමම මනසින් සිහි කරලා මමම දුකටපත් වෙන දෙයනේ මම තරම් මෝඩෙක් දැන් තවත් නෑ නේ. දැක්කට පස්සේ කතා කරනවා තව ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන තනියෙන් ඉඳන් උදකලාව ඉඳන් මනෝභාවය තුල ගහගෙන යනවා. ඔන්න පේනවයි කාම ඕක භව ඕක අහුවලා යන හැටි. තේරෙනවද නැද්ද? එහෙම යනවද නැද්ද? කියන දේ තේරෙනවද? ඔව්. එතන කාමෝග භවෝග දිට්ඨියෝග දෘෂ්ටි වලට අහුවෙලා. ඇයි ඕකත් දෘෂ්ටියක්. අර හේතු ගැටුණු නිසා ආයතන ගැටුණු නිසා යමක් හටගත්ත ගැටුණු ආයතන නිරුද්ධ වෙනකොට හටගත්ත දෙයද නිරුද්ධයි. හැබැයි ඒ දැනනොගත් නිසා මෙතන වර්තමානය තුල ඒ සත්‍යයේ පුජ්‍යලයක් ඉන්නව කියන එයම දෘෂ්ටියක්. ඒ දෘෂ්ටියට අහු වෙලා අර දැන් ඉතින් අර ටික සිහි කර කර එකටම යනවා. බලනකොට මේ එකම ගඟේ තමයි මේ තේරුම ටික සිදු වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යෝගය. අවිද්‍යෝගය. අවිද්‍යෝගය කියලා කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව නැමැති සැඩ පහරට අහුවෙලා ගහගෙන යනවා. අනේ මහන්නේ බලන්න මේ සත්වය අවිද්‍යාව නැමැති සැඩ පහරට අහුවෙලා ගහගෙන යනවා පොඩ්ඩක්වත් නතර වීමක් නැහැ. අවිද්‍යාව කියන දේ දන්නවද මේ පින්වත් අය? කුමක්ද අවිද්‍යාව කියන්නේ? ඇත්ත ඇති හැටියෙන් නොදන්නකම. කුමක ඇත්තද? චතුරාර්ය සත්‍ය දන්නේ නැතිකම දුක්ඛ සත්‍ය දුක කියන්නේ කුමක්ද කියලා නොදන්න බව. දුක ඇතිවන්නේ කෙලෙසද කියලා නොදන්නකම. දුක ඇතිවන්න හේතුව නොදන්නකම. ඒ වගේම දුක දුක දුක ඇතිවීම දුක නැති කිරීම නැති කරන්නා වූ මාර්ගය පිළිබඳ නොදන්නකම ඔන්න ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනුවත්කම තමයි පින්වත්නි කුමක්ද අවිද්‍යාව කියලා කියන්නේ. ඒක නිසා ඒ අවිද්‍යාව කියන්නේ අන්ධකාරයක ඔය මේකට අහුවෙලා ගහගෙන දැන් ඔබ දන්නවද චතුරාර්ය සත්‍යය? දන්නවද? දැන් ඔබත් අවිද්‍යාව තුලම නේද ඉන්නේ? හැබැයි මේ චතුරාර්ය සත්‍ය කියන්නේ දැන් ඔබෙන් ඇහුවොත් දැන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. හරි හතර දන්නවා. දුකත් ඇති වෙන හැටි දන්නවා, දුකත් දන්නවා, ඇති වෙන හැටිත් දන්නවා තණ්හාව නිසා. නැති කරන්න ඕන තණ්හාව නැති කිරීමෙන් නැති කරන මග මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දන්නවා. දැන් හරිද එතෙන්දී? ඒ නෑ. එහෙම කිව්ව කියලා දැන දෙක ගන්න බෑ. මේ දැනගන්න බෑ. පින්වත්නි චතුරාර්ය සත්‍ය දැනගන්නත් ඕන, දැක ගන්නත් ඕන. දැනගන්නත් ඕන දැකගන්නත් ඕන ආන්න දැකගත්ත කෙනා තමයි පින්වත්නි ඔන්න ඔය ඕග තරණය කරන්නේ දැන් ඔය ඕග කියන්නේ සඩපහරක් වගේනේ සෝල ජලාශයක් කියලා දන්න. දැන් ඕග ටික ඔය ටික තරණය කරන්නේ මෙන්න මේක දැන දැකගත්ත කෙනා. හැබැයි දැනගත්ත කෙනා විතරක් නම් නෙමෙයි. ජානතෝ අහම් භික්කවේ පස්සතෝ දැනගන්නත් ඕන දැක ගන්නත් ඕන ආසවණන් කයන්නද ආශ්‍රයන්ගේ ශේවීම දේශනා කරන දන්න කෙනාටයි දකින්න කෙනාටයි දැනගත ඉතින් අපි යම් කෙනෙක් මුළු ත්‍රිපිටකෙම කටපාඩම් එයා චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් තියෙනවද අපුයි නෑ එයා දන්නේ අර අක්ෂර වින්‍යාස අනුව ඒ ක්‍රියා ටික කියන්න විතරයි දැන් එහෙම දැනගත්ත පෝටිල ස්වාමීන් වහන්සේ ගැන අහලා තියෙනවද පොල්ට සයන්හන්තර බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරේ මුළු සෙයල්ල පාඩම් වෙච්ච එලා හිට පොල්ට හඳුනට කිව්වේ හිස් පොටිල කියලා. මුකුත් නැති පොටිල කියලා. නමුත් සූත්‍ර දේශනාරාමයේ සියල්ල දන්නවා දැනගත්තට ත්‍රිපිටකයේ සියල්ල දැනගත්තට උන්වහන්සේ ළඟ ධර්මය තිබ්බේ නැහැ. ආන් එහෙනම් පින්වත්නි එහෙනම් දැන් අවබෝධ කරගන්න අන්න කාමෝග භවෝග ditthiyෝග අවිජ්ජෝග මේ අවිද්‍යාව නැමැති අන්ධකාරය නිසා තමයි අහුවෙලා ගහගෙන යන්නේ. දැන් අපිට ප්‍රශ්නයක් තියෙන්නේ කොහොමද දැන් මේ චතුරාර්ය සත්‍ය තුල දැන් මේක අවබෝධ කරගන්න ඕන. දැන් ඔබ මේ අවිද්‍යාවෙන් දෘෂ්ටි වලින් භවයෙන් ඒ වගේම කාමයෙන් මේකෙන් නිදහස් වෙන්න නම් නිදහස් වෙන්න වැඩපිළිවෙලක් තියෙනවා. එතෙදි මේකෙන් නිදහස් වෙන්න ඒ කියන්නේ මේ ඕග ටික මේ සැඩපහරවල් ටික මේ ගංගාව තරණය කරන්න ඕන. ඒක තරණය කරන්න තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළ කුමද්ද මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න. ඕක තරණය කරන්න පුළුවන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න පුළුවන් නම් ඒක තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ඔන්න ඔයගොල්ලෙන් තරණය වෙන්න පුළුවන්. දැන් එතකොට ඒක තුලින් එගොඩ වෙන්නේ කියන්නේ ඔරුවක් වගේ හදාගෙන එගොඩ වෙන්නේද? නෑ නෑ. එහෙනම් කොහොමද මේක කරන්නේ? පින්වන්දි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ කොහේද? ඇඟේද හිතේද? සිත තුලයි. ඔය කාමෝග, ditthiyෝග, භවෝග, අවිජ්ජෝග තියෙන්නේ කොහෙද? සිත තුලයි. ඔබ ගහගෙන යන්නේ කයද? නෑ සිතයි. නැවත උප්පත්ති හටගන්නේ කයද? නෑ සිතයි. දුකට හේතු වෙන්නේ කයද? කයත් පොඩ්ඩක් වෙයි ඉන්නේ. සිත තමයි නැවත උප්පත්ති උප්පත්ති වලට කියලා දුකට හේතු වෙන්නේ. ඒ මේ සිතේ ප්‍රශ්නයක්. නේ? ඒ නිසා පින්වන්දි දැන් ඔබ හොඳට අවබෝධ කරගන්න එහෙනම් ආර්ය ෂ්ටාංග මාර්ගෙන් තමයි මේ දුක නසන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි අවාසනාවට අපිට ලැබිලා තියෙනවා එක එක විවිධ විවිධ දේවල්. එතකොට ඕවටත් අහුවෙලා අපි ගහගෙන යනවා. එහෙනම් දැන් ඔන්න කල්පනා කරන්න පින්වනි කොහොමද දැන් මෙතනින් අපි ආර්ය ෂ්ටාංග මාර්ගයක් උපදවා ගන්න ඕන? හැබැයි දැන් ඔබ හොඳට මතක තියාගන්න ආර්ය ෂ්ටාංග මාර්ගය කියන්නේ සීල සමාධි ප්‍රඥා. දන්නව නේද ඒක? ආර්ය අෂ්ටාංග මාර්ගයන් සීල සමාධි ප්‍රඥා. එහෙනම් අන්න සීල සමාධි ප්‍රඥා තමයි දැන් අපි වඩන්න ඕන. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න පින්වන්දි ඔබ පළමුවෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසෙන්න ඕන. දැන් ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා භාවනා කරලා මේකෙන් එගොඩ වෙන්න කියලා. වෙනදි භාවනා කරලා මේකෙන් එගොඩ වෙන්න බෑ. භාවනා කරලා එගොඩ වෙන්න බෑ. භාවනා කරන්නට කලින් පින්වත්නි, ඇයි භාවනාව කියලා කියන්නේ පින්වත්නි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. එතකොට මේ සත්‍ය ඥානය කියන්නේ චතුරාර්ය සත්‍ය සත්‍ය ලෙසම දැන දැක ගන්න එක තමයි සත්‍ය ඥානය. කෘත්‍ය ඥානය තමයි පින්වන්නේ කුමක්ද? භාවනාව කියන්නේ. දැන් අපේ අය කරන්නේ මොකක්ද? දැන් සත්‍ය දන්නේ නැහැ. කෘත්‍ය වඩනවා. ඒක නිසා මෙලෝ වෙනසක් ඇත්තේ නෑ හැමදාම උන්දලා ඉතින් අතෙන්ට යනවා දවස් 10ක වැඩතරම් කරනවා මාස දෙකේ තුනේ කරනවා අයිත් තව තැනකට එනවා තව තැනක කෙනට අයිත් තව තැනක මොකද හේතුව එහෙම තැනකට ඇවිල්ලා නෙමෙයි මේ වැඩේ කරන්නේ. බුද්ධ වචනෙට ගරහලයි කරන්නේ. පින්වන්දි බුදුරජාන් වහන්සේ දේශනා නිතරම බලන්න සායන්හන්තර මොණ ගැහුණත් උන්වහන්සේ මේ දේශනා කරන ඉස්සලා ධර්මය ධර්මය දේශනා කරලා අන්න චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉස්මතු කරලා හැටියේ සත්‍ය ඥාණයට ආවොත් දැනගත්තොත් දැකගත්තොත් අන්න උන්වහන්සේට කියනවා දැන් ගිහිල්ලා කර්මස්ථාන වඩන්න. දැන් භාවනාව කරන්න. එහෙනම් සත්‍ය ඥාණයට එනවා කියන්නේ එයා සම්මා දිට්ඨියට එන්න ඕන. එහෙනම් මේ ශාසනයේ පළමු අංගය කුමක්ද ඔබ ඉස්සෙල්ලම ඇති කරගන්න ඕන? සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය ඇති කර නොගත් නොගත්ත කියන්නේ එයා ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසුනේ නේ නෑ ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි අංගේ තමයි සම්මා දිට්ඨිය. සත්‍ය දැක්කා. අන්න සත්‍ය දැක්ක කෙනාට තමයි ඒ සඳහා දුකෙන් මිදෙන්න වැඩපිළිවෙල තියෙන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තියෙන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් අන්න සත්‍ය දැක්ක. සත්‍ය දැක්ක කියන්නේ සම්මා දිට්ඨියට ආවා. සම්මා දිට්ඨියට ආව කියලා කියන්නේ යා සෝතා සෝතාපන්නයි. පින්නදි මේ ශාසනයට ඇතුළුණු කෙනා වෙන්නේ සෝතාපන්න වෙච්ච කෙනා. එහෙනම් සෝතාපන්න වෙච්ච කෙනා තමයි භාවනා කරන්න ඕනේ. ඉන් මෙහා කෙනෙක් භාවනා කරන එක නරක නෙමෙයි හොඳයි. හැබැයි නිවන් දකින්න හේතු වෙන්නේ නැහැ. ඇයි බුද්ධෝත්පාදි කාලටත් පෙරත් තිබුණ එවැනි භාවනානේ. දැනුමක් නැහැ, අවබෝධයක් නැහැ. කරන්නම් වාලේ කරනවා. ඒ නිසා නමුත් ඔබ ඉතින් එහෙම භාවනාවකුත් වඩන්න මොකද අර తాවකාලිකව හරි රාග ద్వේෂ පුංචි මොහොතකට හරිවත් යට කරලා දාන්න පුළුවන් නේ. නැකිට හැටි අයිත්. නැකිට හැටි අයිත් එනවා. ඇයි අහලා තියෙනනේ බෝසතාණන් වහන්සේලා ඉසිවරු 이르දියොලින් ගිහිපුවා අහලා තියෙනවනේ. ඒක කොහොමද භාවනා කරලා නෙමෙයිද ගියේ? භාවනා දෙයනේ 이르දියෙන් යන්න එනකොට භාවනා කරලා එතකොට හැබැයි ඒ වුණාට ස්ත්‍රී රූපයක් හරි උඩින් යනකොට දැක්ක හැටියේ ආන්න අන්න එතන ඇවිල්ලා නතර වෙනවා මොකෝ හේතුව එයා දැන දැකගෙන නෙමෙයි ඒක කලේ මනෝමය වශයෙන් යට කරලා යට කරලා යට කරලා දැම්ම ආන්න දැන් ආපහු මතු වෙනකොට ආයිත් එතෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව නෙවෙයි දේශනාව හිම නෙවෙයි මේක සත්‍ය දැනගන්න ඕන සත්‍ය දැක ගන්න ඕන. දැනගත්ත කෙනාටයි දැකගත්ත කෙනාටයි තමයි බුද්ධ වචනය විවර වෙන්නේ. ඒ නිසා ඔබ උත්සාහවන්ත වෙන්න අංක එක කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න. ඒ කල්යාණ මිත්‍රයාගෙන් සද්ධර්මයේ විතරක් අහන්න. සද්ධර්මය කියන්නේ මොකද්ද? පින්නන්නේ සද්ධර්මය කියලා කියන්නේ කල කිරීම ඇති වෙන්න ඕන. කලකිරීම කියන්නේ දැන් අපි දුමු ගෙදර නෝනායි මහත්තයා මොන හරි අකමැති වෙනවද දැන් මහත්තයා කියන නෝන කියන මම නම් පුදුම කලකිරීමෙන් ඉන්නේ. ඒ කලකිරීමක්ද? නෑ නෑ ඒක කුමක්ද? ඒක දේශයයි. ඒක තරහයි. ඒ තරහ කලකිරීම වෙන්නේ යථාර්ථය අවබෝධයෙන්. අන්න කලකිරීම ඇති වෙන්න ඕන. කලකිරීම ඇති වෙනකොට නොයල්ම ඇති වෙන්න ඕන. නොයල්ම ඇති වුණා කියන්නේ ඇල්ම දුර වෙනවමයි. ඇල්ම දුර වෙනකොට අන්න බලන්න කෙලෙස් සංසිඳ වෙන්න හේතු වෙනවා. දැන් බලන්න ඔබ අහන ධර්මයන් තුල කෙලෙස් වැඩෙනවද කෙලෙස් නැසෙනවද කියලා. කෙලෙස් වැඩෙනව නම් මොන ක්‍රමෙන් හරි ඒක එහෙනම් බුදුහාඳුරු දේශනා කර පණිවිඩයට අනුකූල වෙන්නේ නෑ. කෙලෙස් සංසිඳ වෙන විශිෂ්ට ඥානයට හේතු වෙන අන්න එවැනි එකක් තමයි පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කළ ධර්මය වෙන්නේ. ඒ ධර්මය තුල එනකොට අපිට දුක දුක දුර වෙනවා. දුක දුර වෙනවා. ඒ නිසා එහෙනම් දැන් ඔබට තියෙන්නේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න සද්ධර්මයේ මහන්න. ඔබට වෙන දේවල් අහන්න ඕන නම් කියන අනේ අපි ඊළඟ භවයකදී අපි දේවල් අහගනිමු මේ ලැබුණු දුර්ලභ අවස්ථාවේ නම් ওই වෙන කතන්තර අහන්න තරම් අපිට වෙලාවක් නෑ කෙලෙස් සංසිඳ වෙන දෙයක්මයි. නේ උන්වහන්සේ දේශනා කරන මහණෙනි මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කිය කියා අනාගතයේ භික්ෂුන් වහන්සේලා කියන්න පුළුවන් කියනවා මේ බුදුරජාණන් වහන්සේම දේශනා කරා අගසව් දෙනම දේශනා කරා අසූ මහා ශ්‍රාවකම දේශනා කළා කී කියන්න පුළුවන් කියනවා එහෙත් මහණෙනි බුද්ධිමත් වෙන්න ඒ දේශනා කරන දේ බලන්න කියනවා පටිච්ච සමුප්පාදයට ගැලපෙනවද අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වලට ගැලපෙනවද රාග ద్వේස මෝහ දුරු වෙනවද සංසිඳෙන්න උපයෝගී වෙනවද කියලා බලන්න අන්න බලන්නකො එහෙම වෙනවනම් මහණනි ඒක අනුගමනය කරන්න නේ එතකොට එහෙනම් පින්නන්නේ ඔබේ මනස තුලම ගොඩ නැගෙන්න ඕන මේ තෘෂ්ණාව දුරු වෙන විදිහේ ස්වභාවයක් එහෙම ස්වභාවයක් ඔබේ මනස තුලම ගොඩනගෙනව නම් අන්න ඒ ඒක තුල අපිට මේ ධහම තුලට එන්න පුළුවන් ස්වභාවය තියෙනවා. ඒ නිසා ඔබට තියෙන්නේම මේ ලෝකයේ යථාර්ථය දැනගන්න. එහෙනම් අපි දැන් අහු මේ ඇසෙන් දකින රූපවලට පින්වන්නේ අහුවෙලා ගහගෙන යනවා ඒක කාමයට අහුවෙලා යනවා. නැවත නැවත මෙනෙහි කරමින් ඒ පංච උපාදානස්කන්ධයම නැවත නැවත මෙනෙහි කර කර තලු මරනවා. ඕක භවයටම සටහන් ඒක දෘෂ්ටියක් නිසාම හේතු වෙනවා. ඊට පස්සේ අවිද්‍යාව නිසා තමයි ඒ කටයුත්තට මූලික වෙන්නේ. එහෙනම් දැන් අන්න කල්පනා කරගන්න ඔබට පුළුවන්කම ලැබුණොත් චතුරාර්ය සත්‍ය ධර්මය අහලා අවිද්‍යාව දුරු කරගන්න අවිද්‍යාව දුරු වුණාම අවිද්‍යාව දුරු වුණාම කියන්නේ විද්‍යාව පහළ වුණා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම අවිද්‍යාවයි චතුරාර්ය සත්‍ය නොදැකීම අවිද්‍යාවයි චතුරාර්ය සත්‍ය දැන ගැනීම චතුරාර්ය සත්‍ය දැක ගැනීම විද්‍යාවයි එහෙම විද්‍යාව පහළ වෙනකොට රාග දේශ මොහ දුරු වෙයි කෙලෙස් සංසිඳ වෙයි ආන් කලකිරීම පිණිස හේතු වෙයි නොයල්ම පිණිස හේතු වෙයි අල්ම දුරු කරන්න හේතු වෙයි එතෙන්දී ඔබට බුද්ධ ශාසනයේ පිහිටක් ලබා ගන්නට පුළුවන්කම ලැබෙයි. ඒ නිසා එහෙනම් කල්පනා කරගන්න මේ සම්බන්ධ වුණු හැම කෙනාම කල්පනා කරන්න මේ උතුම් ගෞතම ශාසනය තුල චතුර්ෝග වලට අහුවෙලා ගහගෙන යන්නේ නැතිව ආර්ය ෂ්ටාංග මාර්ගය තුලින් එය තරණය කරලා සසර දුකෙන් ඈතර වෙන්නම හේතු වේවා කියලා අද විශේෂයෙන්ම මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ තනි දායකත්වයක් තියෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජා කළමනාකරණ පීඨයේ තෙවනහා අවසන් වසර සිසුවියන් හා වයඹ විශ්වවිද්‍යාලයේ කුසිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ තෙවන වසර සිසුවියන් තමයි මේ කටයුතට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඇත්තන්ගේ පුණ්‍යානුමෝදනාව තියෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ හා වයඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන අංශවල සියලුම දෙනාටත් මේ උතුම් ධර්ම දානමය මහා පිංකමට සහභාගී වූ සියලුම දෙනාටත් කල්යාණ මිත්‍ර දේශකයාණන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති පින්වත් කල්යාණ මිත්‍ර පූජ්‍ය දරණාගම කුසල ධම්ම නාහිමියන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් හිත අහිත මැදහත් සියල්ම සත්ව ප්‍රජාවටත් පෙනෙන්නා වූ නොපෙනෙන්නා වූ සියල්ම සත්වයන්ටත් මේ උතුම් ධර්ම දානයේ ආනිසංස මෙලොව යහපත පිණිසත් සත්පුරුෂ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබීම පිණිසත් හේතු වේවා කියන අදහස පෙරදැඩි කරගෙනයි. එමෙන්ම මේ උතුම් මහානීය පින්කමේ කුසලමය ආනිසංස අප සියලුම දෙනාට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම මේ ජීවිතයේදීම හෝ ඊ타ම ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උත්තරීතර අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වේවා කියන අදහසින් යුක්ත. ඒ නිසා එහෙනම් කල්පනා කරගන්න මේ සම්බන්ධුණු ඒ සියලු දෙනාටමත් මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ ඔබ අප හැම දෙනාටමත් ඒ වගේම සියලු පින් කැමති දෙවි දේවතාවුනුත් ඔබ අප නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයත් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදා. එහෙනම් සම්බන්ධුණු හැම දිනාටම මේ ජීවිතේම මේ ගෞතම සාසනයේම චතුරාර්ය සත්‍ය දැන දැකගෙන සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙලා සසර දුකෙන් එතර වෙන්නම හේතු වේවා කියලා සියලු uh, දෙනාටම තෙරුවන් සරණයි. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේට නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ සම්පත්තිය අපි ප්‍රාර්ථනා කරමු Salve, salve, salve.